අපේ මාළු යුරෝපියන් සමාජ යුනියන් එක ගත්තේ නැහැ. කවුද ඇමතිවරයා? රාජිත සේනාරත්න. ඔකට හේතුනේ චීන ට්‍රෝලර් ටිකක් අරගෙන ඔය ට්‍රෝලර් ටික දැම්ම මාළු අල්ලන්න. දැන් මේවට කිසි දෙයක් වෙලා නැහැ නේ. අනිත් ඔක්කොම එමු හොරු. මේගොල්ලෝ තමයි නියම සුද්ධවන්තයෝ. සම්බන්ධීකරණ ලේකම්වරේ. දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න. Blue Ocean Fishery Company Limited එක හරහා ට්‍රෝලර් 8ක් අරන් තිනවා 600 මිලියන් වලට සම්බන්ධීකරණ ලේකම්වරේ කාගේ හරි. දැන් බලන්නකෝ අපේ චම්පික රණවක සිල් ගන්න උත්මයා ගල්ලංගුරු කැබිනට් පත්‍රිකාවක් කෝටි 1218ක් පාඩු වෙලා. දැන් මේව හොයන්න ඕනේ. දැන් අපි මේ බලයට එන්නේ මේ ඔක්කොම හොයන්න. හැබැයි වැඩ කරන මේගොල්ලෝ වගේ මේව විතර හොය හොය ඉන්නේ නැහැ. දැන් මේ කියනෝනේ මහින්ද රාජපක්ෂ මහත්තයා සල්ලි දුන්නයි කියලා කොටින්ට. දුන්නත් කමක් නැහැ දීලා ගැහුවනේ උන්ට. ප්‍රේමදාස මහත්තයා දීලා ගැහුවේ නැහනේ.